ලෝවැඩ සංගරාව වීදාගම මෛත්‍රිය ස්තවිර පාදයන් වහන්සේ සෙත් සිරි දෙන මහ ගුණ මොහදානං සත්හත වන බව දුකට වේදානං තිත්ගන දොර දොරලන දිනදානං සිත් සතසෙන් නමදින් මොනේදානං එම පමණින් පවසෝ මොනේදන තතෝ මෙම හැම දෙන බලවයි දක්විය යුතුය තම තම නන පමණින් දන ගත යුතුය මම නම දෙම් සදහම් පහදාසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසේනා සරියොත් මහා මුගලන් පිළිවෙලෙනා පිළිවෙත් සරු මහා සංඝ ගණ සොබනා මුදුනත් බඳ නමදිම් බැති පෙමිනා මනරම් නරදම් සරදම් සංගනත මෙලෙසින් බැතියෙන් අදරෙන් නම කොට විශේෂෙන් පෙළදන් නොමදත් දනහට පවසම් කල කම්පල දැන් හෙළු කොට දහමට සරි කොට එළුවෙන් පෙරකී කවියට සිත පහදා සිත නිසකි සිහි කොට කඳ පිළිවෙල දොස් නොයකි නිවනට සැපමිනි සංඝසට නමකි ඉබැවින් එළුවෙන් කීවයි අනදර නොවමින් බැතියෙන් අදරින් නම කර සතෝසින් ඇසුවත් මෙදහම් මනහර සැබවින් සිදු වෙයි සගමක් සිරේසර බිමයින්ද සිටකේ බන නාසන්නේ විමතිව උඩයින්ද සිට නාසන්නේ කැමැතිව කීවොත් විමසාසන්නේ හිමවද සග්ග මොක් සැපසාදන්නේ සියල් සසර දුක් දුරු කර නොයකේ අසල් කරන මොක් සිරිසප නිසකේ සියල් සතුනේ පින් කරවයි මොනේකේ නොකල්ලට කේපෙන් කම් කල නොහැකි සිතුවත් බිය කරවන අරතරයේ වැටුනොත් එකසිය සතිසක් නිරයේ බලවත් දුක් වෙන්දෙනය කරදරයේ මදකුත් පිනකට නැත අවසරයේ තිරිසන් ජාතිය උපනත් පව් කොට අවසන් නොව බිය පවති පිට පිට මන්දසන් සුන්කම කොත් නැත හැම විට සලසන්නේ කෙලෙසද සිත පිනකට උපනත් പ്രേතව පව් කොට නොපනත් කලෙකත් නොලැබෙයි සෙන්සොටු පමනත් උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුනත් කලෙකත් පින් නොකලකි මයි සිතුනත් පවුමිස පිනකයි නොකරන හැම කල මුනිබන නොපවතින පිටසක්වල නිසිලස උපනත් ලැබදන මන කල කිසි කලකත් කුසලත් නොකලකී බල දද මිනිසුන් බස්ගෙන කිසි කලකය තද අකුසල් කොට කුසලින් වැළකේ අඳගොල්ලු බිහිරෙව ලදුවත් මේ කය මඳ පිනකොත් නොපිරෙයි බල නිසකය සිත මිස කය නැති බඹලොව සතරකි සිත නැතිවම කය ඇති බඹතලයකි මින්ද සත පින්කොට උපදින පෙදසකේ එහි උපනත් කුසලක් නොම කල හැකි බලකොටු අන්තර මෙසසර නුවරේ මුලසටුවන් දලුලන පව් පඳුරේ විසකටුවන් සග මොක් මග අතුරේ මිසදිටුවන් අයටත් පින් නොපිරේ බුදු කෙනෙකුන් මේ ලොවනු පන්වර අඳුරෙක්මය සදහම් නැති මේ සසර ඉන්දුරා නොදැනෙයි පව් පින් තොරතුර සිදු නොකලකෙන් සගමොක් සිරිසර සැබැවින් බණ ඇසුවත් මොනිඳුන් කී ගොළුවන් බිහිරන් සේනවසලකී ඉන්දිනෙන් මෙසතප කුසලෙන් වලකේ මෙලෙසෙන් පින්නක ලැකි කල්ලටකේ දිගු පොළොලෙන් සක්වලවන් සිඳු කුස සියවසකෙන් ඔඩ එන කැස් බැහිස වියසිදුරෙන් නැගතත් දුගතිය බැස තවන් උපදින්නට බැරි මේ මෙනෙස් කුස කලකින්නේ බුදු කෙනකුන් උපදින්නේ දුක කෙනෙමෙනේ සත් බව ලැබ ගන්නේ මෙදකින්නේ මසසර දුක් දොරලන්නේ සුදනෙනෙකෙම වීරිය නොකරන්නේ පසුන් පව කොට මෙතනත් ලැබ සෝකය ගොස් නිරයේ දුක් විඳිති අනේකය රසන් කොටයෙන් පින් මෙමෙනෙස් ලෝකය සිස්නකරෝ කලකින් ලත් මේ කය කන්නන් මෙන් වේස අඹ පල රසස මන් සන්තස් කර කිම පල සසස දැන් දැන් ඒ මාරුවා පසු පසසේ ඉන්පින් මයකට යොතනම් දස්ස ඉසගිනේ ගත්තකු එගිනේ නිවන ලෙස කුසලට මන්දකුත් පමානුවත් මිස මෙසසර අත්හැර නොයන මේ දුක් රස වෙසසින් නැතත් හරිනාං උපදේශ තනකින් ගෙන දමුවත් කැට නුඹ කුස අතරක නොරඳන මෙන් මේ බිම මිස සිත සතොසින් පින් නොකලොත් නිසලස නැත සිටිනාතන් සතර පාමිස තිරවනොසිත කුණු කය මෙත මාය නොතිර බවට විදොලිය උපමාය නිතරම කය පවකට නොනමායේ කරව කුසල් වීරිය නොපමායේ අඳුරෙහි අසලම විඳිනට දුරදී විදුලිය පැවර දුනහොත් වරදී විදුලිය වන්මේ කයලත් වරදී සිදු නකලත් මතු සගමොක් වරදී කොතැන වුණත් නැත මරුහට බාධා විඳින මේ සැප පින් ඇතිතෙක් වේදා ගෙවන සසර දුක් බුදු බණ නාදා කුමනනටොම් කෙලෙ කවට සිනාදා සදහත් තං ආට භව දුක් නොකමති යහපත් කල්මේ කල්මිස වෙන නැති දනිතොත් දන්සෙල් ගුණ සත නොනවතේ පැයකුත් අවුරුදු දහසක් විතරතේ අද අද ඒ මාරු පින් කරගන්නේ කෙලසද සැට මාරු නේතිසතන්නේ කිකලද මහසෙන් මරු ඇපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ කුමටද කාමේ නිතිසරසන්නේ කොතැනද මේ කය අරගෙන යන්නේ එම සඳ නොමැලෙව පින් කර ගන්නේ එමවද සග්ග මොක් සැප සාදන්නේ තරව සසර සයුරෙන් තොපි නොලසා තිරව ලබන මොක් සිරි සැප උදෙසා තොරව පවෙන් නතරම මොනි බනසා කරව කුසල් වීරිය පසු නබසා හැම විට පිනතම සිත පාදන්නේ නිවනට මඟ එමවද සාදන්නේ වැඩකට කීබස් කිමනා දන්නේ නිරයතවන් කලදොතපදන්නේ මොක්සිරිදන මොනේ දොන්ගේ උපතකේ කප් කෙල සිය දහසකිනොත් නොලදකේ පත්නෝ එබෝදොන්ගෙන් යොත් මෙකලකේ එක්වර දුන නැත පරලොව පිහිටකි අත්වැඩ පරවැඩ සමවසිතන්නේ මෙත් සිත සෞසත කෙරෙහි කරන්නේ එත් බැරි නම් තොප සසර ගෙවන්නේ සෙත් පුර සැප කෙලසකද ලබන්නේ මස්ලේ නැතියට බලුලව කන්නේ කුසුම් පෙරමක් පලයක් නොලබන්නේ ලෙස්සේ සැපතෙහි සැප නොසිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මය වන්නේ මස් කැටයක් ගත් උකොසකු අහසේ මස් නොදමව උකොසන්ගෙන් වනසේ පසුකම් රස ලෝභ කලහොත් එමසේ පස්වෙසේ මහා බයකින් දුක් සැලසේ සිත සලසන මුනි බණගත සුමිහිරේ ඇත තොපගේ කන් අසුමට නොබිහිරේ නත කරනට පිනකොත් මෙතොපට බැරේ සතරං අපාදුක් වද විදිනට බැරේ කරන කලට පව් මීරිය මිස විඳින කලට දුක් දැඩි වේගෙනස ඇඳිනං පව් දොරලනං උපදේශ නොදොන මනවේ තුන් දොර අවකාශේ අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමයි දනහට මෙලෙසින් වදහල මොනේ බන සිහි කොට සැබෑවෙන් පෙන් කොට පැමිණ වූ නිවනට එකම සතෙකු තාම මව් මල දුකට වෙනම දුක දුලේ බිඳුවලට මෙහෙම මොහොතදී අඩුවෙන කලට තවම සසර ආලය ඇයි තොපට ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලව දිය කෙලිය ඉපාවත් තොප සිත තොත් නොහැකිලිය සැපයක් නම් නැත කම් රස කෙලිය උඩුසොලකට අල්වාගෙන යන්නේ තනසොල නොදමීනම් අත දන්නේ වරපල්ලයයිකම් රස තෙපලන්නේ එදකලකම් නිරයේ පැසවන්නේ පිරුලෙන් අරගත් අබරණ මඟුලට දමමින් ගතේවන අයමෙන් අනුනට පෙරපින් නැතිතෙක් විඳිනා සැපතට තෙපිදං උඩාගුව නොවදියු නිරයට වදයට බැඳගෙන ගෙන යන සරුටා වදමල් දම්ලු බෙර පිරිවරට ලදගිසුරෙහි ලබ කළහොත් තොපට එද සැපතේ කළ කම්මරු රවට දැමුවොත් ගිරේ මොදුනෙන් හෙන සොරතා පවනින් කම් නැතිමෙන් ඇඟගිමට ජරයෙන් මැඩෙමින් යන මරුමුවට සැපතින් පලකිම පව් කළ තොපට අලවන මේකම් රස දොස විමසා පලයව තපසට පුළුවන් වයසා පල රස විඳ ගස උඩ උන් මිනිසා මුල සිඳිනාතෙක් ඉඳිදෝ නබසා බනනම් නිබරුය මොනිවර යන්නේ කයනම් නොතිරය අදහාගන්නේ පනනම් තනාග පිනිබිඳු වන්නේ පිනනම් නොපමාවම කරගන්නේ අසන්මෙ මාගේ දෙවැඩ ඇතිවන පසංසිතෙන් ඔන්නත් පව කරමින උපන්නොතෙන් මතු යක් පිසසුන පයින් වේද පිනකොත් බැරි අපවින ලොබේ සිතෙන් පවකම් කළ සතට ඉබේන්ට නොමදී සිතු රඟට හබේ කියතිගෙන ගොස් යාම රජෝට ලැබේ නිරාදුක් පැමිණෙන විට තුසින් නොයෙක් සැප විඳ සමහරු නිති ඇසින්ම දැක පව් පින් කලවන් ගතේ බසින් කිවත් නදහා පින් නොකරතේ ගොසෙන් නිරවැටුනොත් දුක් නිම්නතේ පින්පව් නොදැනම අනුවනකම් කොට කන්නන් මස් රස හොඳමයි කරතොට ඉන්ගල වෙනු බැරි නොගොසෙන් නිරයට දැන්නෙම ආලය අරිනේ අද සිට කාල රස මොස භෝජන කරපෙම් ගාල සුවඳත සඳුනොත් මනරම් ලාල අබරණ රිසිලස සරසොම් පාලගියවනි බහුරු කොලම් මෙබස් තම නොවනින්ම විමසා නොතේර වූ කය ගති අසන්නේ දෙතෙස් කොණයෙන් යතව මන්දකොත් සාරණෝ භවනනින් දන්නේ මිනිස් බවලත් තනේ කුසලත් නොකර උන්නොත් අපලවන්නේ සතිස් එකසිය නිරේවතුනොත් එදයි අනුවන කම්දනෙන්නේ පිරත්ගාතිය පතාගත් දැන් හේතු බලයෙන් මෙතන්නේ ළඟත් වෙන්නව සමග දවසර උන්නමොත් සෙනෙහසින්නේ පනත් යන කල තනිව ගෙයොන් අයත් වෙන්නේ බඳින්නේ පිනොත් කලනිති කටවයයි ගිය තනේදී සැප විඳින්නේ සාරණෝ කුණු කයක් අරගෙන කරන බහුනාටක පදේ නෑර තම හිමේ සමග දවසර උන්නමුත් සැප විඳ විඳේ ගෝර මරුව පැමිණි කල් දන යන්ත කැඳවා එන සඳේ බාරවම සිටු වන්ත බැරි වෙද පිනක් කරගත්තත් සොඳේ සරණ මුනි දුගේ අදහ පිනකොත් නොකර ඉන්නේ කුමටද මරණ පැමිණෙන කලට යමයා අවොත් කඳවා යන්ටද කරන සොඳකං දන් පෙනක් කල කියනු නොවනින් සොඳ වේදෝ කුමන අනුවන කම්ද නැයනේ අඬනු සිටුවා ගන්ටදෝ අඬාලා කම්පාව උන්නත් හිතෙන් දැක්මක් නොවන්නේ තනාලාසිත පිනක් නොකරම කිම්දං උපයා තබන්නේ දමාලයන නරක කුණෝකය කුමට දෝසප විඳින්නේ දිනාලමක් පුරට යන්නට මකී මේ බන අසන්නේ සිටින ඇවිනගෙන මේ සසර බිලියේ විඳින මේ සැප ජරයෙන් තලි තලියේ දකින නැටුම් වැනි විදුලිය එළිය මෙදන නොකර කුසලට කම්මැලිය දන් පින් බැරිද කයි නොසිතන්නේ අන්කල පින් අනුමෝදන් වන්නේ පුන්කල පින්සාරේ පින් ලැබ ගන්නේ ඉන්වද සගමොක් සැපසාදන්නේ සයට වේද රස මුසුබත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ ලෙඩට බේත් මේ මෙලව සතුන්නේ කුමට මේට සපයකයි කියන්නේ මානෙන් ඉඳීතත් මේ සැප පෙරුමය සීනෙන් ගැසුවඳක් සේබරුමය දානෙන් සීලෙන් නොකලොත් ධර්මය පානෙන් අඳුරට ගෙන යයි කරුමය දරරස ගිලි ඇවිලොනො කල නිබාඳේ ගිනි මෙස දරයයි යන බස නොයදේ යමලෙස එක් කොට වදහල මුනිද දුක මෙස කය කයි යන බස නොයදේ ඉන්දීතොත් භෝකල් ජරයෙන් විසිරේ නැතහොත් වැද යයි මරුමුව කුහරේ මෙමහත් ජර මාර දෙදෙනා අතරේ මෙසපත් සැප යයි ගනිදෝ කවරේ අසල්ගේහක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තමගේ රක සියල් සතුන් මාරුගෙන යනු දැක දැක කුසල් නොකර ඉන්නේ ඇයි නොවසක ගඟ යන ඇත් කොන ඉඳ මස් රසට සිඳු මැද වැද වන සුණු මෙන් කපුට ලදෙන් ඉසුරෙහි ලබ කලහොත් තොපට බවසයුරෙන් ගමනෙක් නැත ගොඩට පරසතුරන් ඇති ඇති අන බසට එරඹු දරුවන් යන තොප වලට ගොරජර මරුවෙනු දක දක වෙතට පරමාදව ඉන්නේ ඇයි පිනට ගඟ වතුරෙහි යන මිනිසකු දුකිනේ ළඟ කලවරවට නොනගෙන ලෙසිනේ සගමොක් දෙන බන අදහා නොගෙනේ දුගතිය වැද තොප කිම දුක් විඳිනේ ශිල්පනටොම් සේවමකං පැවතද අල්ප දෙයක් උදෙසා විඳිනේවද ශිල්ප හදාරක් කෝතෙන් තතුලද කල්පදහස් සොර සැප විඳිනේවද උන්නත් නැගී සිටිනට බැරි තීරුව සිටියත් නිඳිනට බල නැති මාරුව ජරපත් වූ කල නොතිබෙයි මෙරුව කරතොත් කරගන් දන් පින් සේරුව මොන් හැම අඹදරුවන් උපදින්නේ පින් කලයෙන් බෝ කල්පවතින්නේ උන් කල පින්මය උන් රඳවන්නේ ඉන්සිත ලබමය තප පවතින්නේ ශීල ගුණේ පිහිටාගෙන නොයේද ආලය කර රකිනාතොප නිබන්දේ බාලපි අඹදරුවෝ නම් මෙසාන්දේ බාල කලට කෙලේ නාගොතු අලන්දේ දුක්ගෙන රස කල දන හැර කැමති නික්මන නිරයට නරයන් සිරිති දුක් දෙන අඹදරුවන් නිති රකිතේ මොක්දන පිරිසිදු සිල් නොම රකිතේ නොලදත් ආහාරක් සාදුක් දුරුකොට නැතුවත් කඩරෙන්දක් එක පටකට බලවත් නිරයේ තද දුක් සිහි කොට මන්දකොත් පසෝ නොබාසෝ තොපේ පිනකට නසතොත් සිත ලෝභ අනුවන දොසමය වසතොත් සදහත් තං ඇති දසමය දෙසතොත් සගමොක් දෙන උපදසමය අසතොත් මොනේ දොන් වදහල බසමය වෙනුවා නම් බුදු ගුණ වෙනුවාමය තනුවා නම් තම සිත තනුවාමය දිනුවා නම් දං පින් දෙනුවාමය දිනුවා නම් පරලොව දිනුවාමය අසතොත් නිවරදි මොනේ දෝත පොල්මය හරිතොත් නොත දස අකුසල්මය රකිතොත් සිත පිරිසිදු කොට සිල්මය ධනිතොත් මෙසියල්ලට මේ කල්මය මෙසසර රොක දුක් විස පලගත් නතු ලෙස තිවේ පෞසිය පලයෙන් යුතු තොස වඩමින් බහැර නොයාසිතු දස කුසල් පල අසවමෙන් මතු බුදුබණ අසමින් සිත සත පාය කුරුපන කම්මර පිය පාය පරපන නැසුවත් කවර පාය අපමණ දුක් දෙයි සතර පායේ මෙඩියන් නයමෝව ගොදොරව ඉඳයා පනුවන් කන මෙන් රස විඳ විඳයා සැලෙමින් ජරගොර මරමොව වැදයා බලමුන් පරපන වනසන ලෙදයා බලයෙන් වත් කෙසියම් සරසිතකින් සියතින් වත් ගන් උන් උපදසකින් පරසන්තක දේය ගත සොරකමකින් නිරයෙන් නිරයට පැමිණෙයි ඇතකින් ලොබිනා මිහිරෙව සොරකම් කල සත විඳිනා දුක් මේ ලොව මෙතකයි නැත මෙදිනා ඒ දක දක ඉන් නොනවත ඉන්දිනා කලක කලක වේදසිත අසුකොට ගත නොතබති ආධාරය වදකොට මරුවත් නැත විචාරය ලඝු කොට නොසිතව පවපරදාරය නිරයට අදගෙන යන එම පාරය අසවා මකියන බස්නර තරයේ මුසවා බස් කීවොත් එක මුරයේ වසවා දෙවලව යන මන්තරයේ පැසවා මිසනාරි ගොස් නිරයේ පල දෙන පවපෙන් දෙක නොබලාමේ පවසන බස් උරසක් මාලාමේ බිඳුවන බස් වැඩ නැති කලාමේ මතුවන දුක් නොද නෙන වේලාමේ අවිසනෝ කිය බස් කනට යවල් ලෙස සිත සතසෙන් කිය කියතොත් පිය බස පරුසතේ පුල් බෙනුවානං මහදොස එවිස නොයයි පර ලොව දුක් දෙමෙස පෙරසිත වියතුන් නොකියා වැලකී දෙලවට වැඩ නැති බස්නකෝසලකී කෙලියට වත්නේ වැඩ නැති බසකී නිරයට වැද යන රජමාවතකී අන්සතු සැපතක් දැක දල ලැබේනේ උන්ට නොවේ මාට වේවයි සිතිනේ උන් කල ඒසිත හටගත් පවේනේ උන් මතු නිරයේ දුක්මයි විඳිනේ පිසිනු ධන හට කර කෝදේයා නසිවයි අනසිත වැපාදේයා බසිනා නිරයට ඒ පාදේයා කිසේ කලෙකත් ඒ එපාදේයා නිවනට මඟ මේ යයි මුනි කියම් දහමට වෙන් වූ දෙසටක් සමයං සිහි කොට ගත්සේත වෙයි මෙස දෙටෝ යම් සසරට බිජුවට මයි ඒ සමයම් නොයකී රස බිම නිඹ බිජු වටලද එමකී සිටිනය තිත්තම පළගත මෙමකේ මෙස දේතු අදහස් ඇති සත කලකී දයක සල්මිස පින්නත නටසිල් මෙස දේතු ගත්නාය නියතී අටගත් දුක් ගිනේ කඳ මැද පැසෙති අටමහ නරකය පැසුනත් නොනැවති පිටසක් වල එක් පෙදෙසක පැසෙති මේ දස අකුසලීන කුණොත් කලොත් උපදේශකෙන් බසකින් කරවවත් එවිගසයේ ආදහසකින් සිතුවත් නොනවත මොහෝ සම දෙන නිරයට යත් කරදර දස කුසලයෙන් නොමිදී වැරසර පෑවොත් මෙමිනිස ලොවදී මෙරගිර මුදුනෙන් හුනුමෙන් නොරදී පරතර නැති දුක් සයුරේ කිමිදී බුදුවත් මෙතකයි නොකිය කිපිරිසිඳ බලවත් මහා දුක් විඳවන හැම සඳ සිතුවත් බියවන අට මහා නිරයද ඔසුපත් එක සිය සතිසෙක් වේද කෙසියක් තෙප් මොව වැත සිදුරුවගත දවසක් මෙනේසකු විඳි දුක් නොනවත මොහොතක් නිරයේ විඳි දුක් සමවත අබටක් හා සරි නොවේදෝ හිමවත පෙර අඟනක් එක් එළොදනක හිස සිඳා සිය ළඟ වැළඳී ගෙනදල් නිරය දුක් විඳා ඇයඟලොම ගණනේ එස් කැපුම් ලදා මෙම රඟ වේයකටත් නකුසලෙලදා කෙලියට කඩක් සංගවායහලුවකගෙන එලෙකොට නැවත දුන් මිනිසෙකුට මෙතෙකිනේ විලිවස්මක් නොම වියදෙවි වුණත් අනේ කෙලියටවත් නොකරව සොරකමක් දනේ නනනති අයෙක් පෙර පරදර බෞකමති ගොගුරති ගැලති තෙස්වාදසෙන් උඩති හිම් නැති තවම ලොහ කුඹු නිරයේ පැසති නොකරති මෙපව් නුව නැති අය වැඩ කැමැති ලදිව රජෙක් බොරු බස්කි විගසකයා නැතිවරෙද්දේ බලයත් ඒ මිනිස් කයා පොළොව පලාගෙන ගොස් වැටුනි නරකයා මෙලව සතුනේ ඉන් බොරු කේම නරකයා පිසුණු කියා සංග දෙනමක් වෙනස් කොට පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට මොහොන කොනව තව පෙතව විඳී ගත පිසුණු බසක් නොකියවද පටන් සිට පෙර මහණෙක් සංඝ ගණ හත බන නපුරු නිරයේ වැටි බිම සත් ගව් වැඩෙන තුරු ගොර දුක් විඳේ තව පෙතව සිට කුරිරු පරහට එයින් නොකියව බස් නොපිය කරෝ කීවොත් වැඩක් නැති බස්ගොර නිරාගැබේ මහත් කුරේරු දුක් විඳ යලි අවත් මබේ කීවත් සැබෑ නොගනිතියෝගේ බස් සබේ ගෙවත් සසර දුක් මෙම නොකියතොත් සැබේ අන්සතු දෙයක් වේවයි සිතුව තමහත ඉන්දොගතය දුක් විඳ අව මෙලොවට උන්සිතුවත් සිදු නොම වෙයි එලසට මින්මතු සිතක් නොසිතව එවැනි පවකට බෝවා දහස් පැසවන නිරය වෙන වෙන වපාදනම් රුදු රුදු භවන පුරවන ආබාධ දුක් විඳවන උප නොපංතන වපාදයක් නොසිතව දන දන සිටින කලක් නිරාදුක් විඳ විතක ගොඩ දුටු නොයෙක් රෝග අටගෙන ගත වෙයි අරිතු උදක් නුවණ නැති වේසිත වෙයි කෙලොටු මෙවක් පටන් විසමෙන් සිතව මිසදිතු භවයෙන් භවයෙහි හෙළමින් නොයේක තොපදන් වෙදේන දුක් දන නිසකේ සසරෙන් ගොඩ නැගොමට මොනේ දුන්කේ ලෙස පින් පවසම් අසුවත් යකේ අන්හට අලසව නොකොට වේදානය පින්මෙස අනේකක් නොකොට පාදානය තුන්සිත පිරසුදු කොට දුම් දානය උන්යග්‍යතන ලැබේ නිදානය ඇතුලට වැදගයගිනි ඇවිලන්නේ පිටතට හල බඩු මය වැඩවන්නේ මෙසිතට ගෙන ලොබ නොවදන් දෙන්නේ තමහටම වද මතුඵල දෙන්නේ බුදිනට ගත්වත් පින්ඩ මිස වෙන නැත යදිනට දන් දෙව මතු දුක් නොවින්දිත මෙම හට ඇති තිරයද මේ අනසිත සම රට රජ සිරේ සපල දුවත් නැත පින්නකරන දුදනං බස්නාදා තුන්දොස් මල දුරු කර සිත පාදා පන්සිල් නිතියට සිල් රැක පොදා ඉන්මක් පොර පැමිණෙව් නොව බාදා ලොල් සිත මුල් සෙඳ නිතිතන් සිතේන සිල් පෙරසද කොට සඳරස් ලැසින වල් රකිනා සෙමරකමෙන් රකිනේ කල් නොයවායින් මොක් සිරේ ලබනේ වෙත්වා සෞසත හැමකල් නිදුකේ පත්වා සැපතට භව දුක් වැලකී යත්වා සමගිව නිවනට මුනිකේ මෙත් භාවන නම් වැඩි පින්කමකේ යහපත නොසේතන සැටිමේ ධනය කිපිසත නොනට දෙති වේදනය හැම සත වෙත කල මෙත් භාවනය සැකනත සගමොක් සැප සාධනය දෙන්නන් අය දුම් රන්සේ පොලියට දුන් දුන්සේ තම කලපින් අනුනට එන්නෙන් දියෝනොව තියෝනොව තම හට ඉන්දන් නොකෝසී වව් පින් දෙමට මොනිඳුන් බණ පද කරවා පුහුණු දේශමින් දන හට වඩවා කුලුණු එපිනෙන් නොපැමින නිරයට දරුණු ලැබගන් මතු සග මොක් සිරේ දියුණු දිවමන් මොනේ දොන් දුතුමෙන් තොසවා බනදන්නන් හට වැඳගත් නොසවා පදයෙන් පදයට අදරින් අසවා එපිනෙන් නිරයට යන මං වසවා දුරු කොට හැම වෙත සිත තිමානේ ගරු කොට වැඳ වැඳ දුටු තෙක් මානේ මොනින්දොට පුද කළ බත් මල් පානේ සතහට සගමක් මගයම පානේ ඇත ලොව වනපාස මල් හැම දවසා කොතනක පිදුවත් මොනේ දොන් නොදේසා සිත මෙවිතර පිනතත් නොම සලසා සත සසරෙන් ගල වෙන්නේ කෙලසා මුනි පුත් සංඝ ගාන මෝපිය ගුරුවර ජරපත් කොල දෙතු ගිලනුන් තව සර රකසිත සේකල අත්පා මෙහෙවර සුවපත් කර සිරි සිදුවේ සුරපුර ලොවනත් තං නොවනින් විමසාදක සිතනතං යයි නොසිතා වෙනසක ගුණතං ගුණ කේම නොවේසක නුවණතං පින් කරන උපායක ගොඩ ළමිනේ සත් වග බව දුකිනේ ගෙන නිවනේ සිටවන තොටු මතිනේ තුනරුවනේ ගුණ සිහි කළ සිතින නැත විඳින දුක් සසරෙහි තින පින් මෙසනයන් වන පිහිටක් නැත අන්ගෙන් මතු හිමි වන දෙයකුත් නැත ඉන්මතු අද සිහි කරතොත් සත අන් කුසලක් නොකලොත් මෙම නැත කුරුපන්න අවයෙහි ඉපදොම් නැති කොට අපමණ සැප සපයා දෙන සතහත බුදු බණ ලෙස පැවතුම් බැරි මෙතොපට තිසරණ මිස වෙන පිහිටක් නැත සසරට පුරවා සත්රවනින් මොලදරණය කරවා පායක් බඹලව පමනය බඳවා රන්දාදලා මිනිතරණය දිනවාටත් වැඩි පින්බුත් සරණය අසමින් මෙදාම් අලසව නොයේනේ පුරමින් මෙසියලු පින්දම් නිබන්දේ කෙලෙසුම් මුල් නොතබා සිත පසින්ද ලැබගන්මක් සුව මතු දුක් නොවින්දේ සිංගපත්නෙකෙක් පෙර අනුරුදු තෙරුන්දක තමලත් බතින් දුන්නේ එකම සන්දක බලවත්නෙන් සුරපති බිය ඉන්දක නනවත් කරව පෙන්දන් පලමයෙන් දක දවසක් පමණ සිල් රැක කුලඟනක් පෙර දහසක් සුරඹ පෙරවරමින් රොවෙන් සරා තවසක් සුරේන්දු ළඟ වෙඳ වෙඳ නිරන්තර විගසක් එයින් තොර නොකරව සිතෙන් දරා කෙලසුන් කෙරෙන් තොර කර සිතෝ තනාමය නිදුකින් ලැබේ බඹලොව සැප මනාමය සුදසුන් නිවන් දේ මරසෙන් දිනාමය පිනකින් උතුම් පින නම් භාවනාමය කලපින්දේම තම සිත සතුටු කොට බැඳිරන් හිනකි දෙව්ලෝ සයට නැගුමට නැගිපුන් සඳකින් අවබියගෙම් නිවේමට නිතිපින් එයින් දෙව දුටු දුටු දනන්හට දන් දෙන සඳෙහි දෙවරම් වෙහෙර මුනි දුට පින් අනුමෝදන් වෙමිනිසෙක් එතන සිට පින් ලැබ ගතිය වැඩි කරමින් එසේටුහට ඉන්දුන නොදුන කිම අනුමෝදනාවට මින් ලබමේ නොසිතා කෙසේ උපකරන මොන් සසරෙන් ගොඩ ළමියන කර කුලුන පින් පව් දෙකම නොවරදවා කිවොත් බන ඉන් තොප විඳින සැප මෙතකයි නැත පමන බුදුන් දසන බර මිහිරන්ම සිත තනි පසන්වගුන් මැඩියක් කැවිටකින්නනේ එයින් මියති දස ලද නිසිරු බෙහෙවිනේ මෙවන් දහම් ඇසුමට මැලි නොවවුදනී දුප්පත් සතෙක් මොන්නේ දුන් වෙත සිත පහදී එක්දා ගැබෙක දිය බෙරලිය මලක් පෙදේ සක්වෙති සපත්නෙන් පන්තිස් වරක ලදී දුක් නැත මෙපොද කරතොත් නකුසලෙන් මිදේ වෙසන් සබ මොනෙදු දකන එකවර එක වන්දේ තිස්නෙක් කපෙක දුගතිය දුක් නොවින්දේ තොස් වඩවන සුර නරයි සුරු වින්දේ සෙසන්ස නැතත් මෙ කුසල් බැරි කුමන්දේ කලහොත් සිල්වතුන් හට වතාවත දුටු සත් කෙනෙක් වෙති ඕහත හිත නනත්තවං සාදන පින් වතාවත ඉමහත් පිනක් දනගනිතොත් හිතාහිත පින්කම් කරන අයගේ දියුණුවන ලෙස මන් සන්තොසින් එහි ගුණ කියන ඇති ලෙස උන්නොපනුපං තන පැතිරෙයි ලොව යසස පුන්සඳ පහන් මෙන්නද මෙබස තිසරණ ගත් එක් මිනිසෙක් එක් කලෙක නොපැමිණ දුගතියට සිට කප් එක් තිසක අපමණ සැපත් සගමක් සිරේ ලද නිසක නිසරණ නොගෙන තොප විඳිනේ කිම මෙදුක අනුවන කමින් සිහි නොකරනු මෙස සතත අසරණ තොපට පිළිසරණෙක් මය නියත බුදු ගුණ සිතින් එකඟව සිහි කරත හොත අපමණ සපත් සිදු වෙයි සක නොකර සිත ලොවට උතුම් මුනි රජුගේ ගුණ විපුල සිතට රැගෙන සිහි කල නොවනින් නිමල සතත නොවි කලෙකත් බව දුක් අසල යසටයින් සිදුවේ සිරි සොබ මඟුල නොදන්නවුන් අටපව්පෙන් නියම කොට බඳලෝ වැඩ සංගරා පිනෙනි හැම වේත ලබ ලද සපතින් තොර නොව ලැබ නිතේ පෙහෙත වැදසෝ සත සනසේවා මොක් පුරට වේදාගම වෙහෙරෙමෙත් තෙරෙන්දු සඳ සාධාරණව පැවසොමෙත් සෙතෙන් නද බාධා නොවේ මොක්ද කුමට බැඳීම පද පාදාසතං සිත පවතිවා නිබඳ ලෝවැඩ සංගරාව වීදාගම මෛත්‍ය ස්තවිර පාදයන් වහන්සේ